ඒක වෙන එකක්. ඒක වෙන එකක්. ඒක කරන්නේ කෙරෙන එකක්. පේනවා. පේන එක අපි බැලුවද? නෑ. පේන බව දැනගන්නවා. එතන 100 පීඨනේද? ඒක අපි කරන එකක් නෙමෙයි. ඇයි 100ට කෙලස් තියනවද? නෑ. එතකොට දැන් අපි දැක්කේ නෑනේ, පෙනුණානේ. ඒකට කෙලස් තියනවද? දෙකේටම නෑනේ. හැබැයි පෙනිච්ච එක දැනගත්තේ නැත්නම් ඒක අවිද්‍යාව බවට පත් වෙනවා. ඒ අවිද්‍යාව පත්‍ය සංස්කාර හැදෙනවා. සංකාරපච්චය විඥාන පාලන විඥාන පාලනම සලායතන නිර්මාණය වෙනවා. ඒකට සාපේක්ෂව ಜಾති ජරා බව හැදෙනවා. ඒ නිසා බලන්න එපා. පේන්න අරින්න. හැබැයි පේන දේ නැවත ඉදීමට හේතු කරගන්න එපා. අවිද්‍යාව බවට පත් කරන්න එපා. ඒක විද්‍යාව කරන්න. ඒ නිසා ටක් ගාලා 100 පවත්වන එතන. 100 පවත්වාම අර පේන දේ විද්‍යාව උදපාදේ. එතන විද්‍යාව ඉපදෙනවා. ඒක විද්‍යාව බවට පත් වෙනවා. පටිච්ච සම්පදාය නිරෝධ වෙනවා. ඒක කමටාන. ඒක ඇල්ලුණා. ඇල් වතුර උනා. ඒක පෑදිලිද ඒ කමටාන? අපිට දැන් සබ්දයක් ඇහෙනකොට ආගත්තොත් ඒක ආගන්නවා කියන්නේම අවිද්‍යාව. ආයි ඒකේ කතා දෙකක් නැහැ. කරොත් අවිද්‍යාව. කෙරුණොත් විද්‍යාව. හැබැයි කෙරෙන දේ දැනගත්තේ නැත්නම් අවිද්‍යාව. 100ක් නැහනේ. එහෙනම් ඒක අවිද්‍යාව ලිස්ට් එකට ගිහිල්ලා අර අවිද්‍යාවේ ප්‍රතිශතය වැඩි වෙනවා. තථාගතයන් වහන්සේ මේක දැනගෙන තමයි දේශනා කරන්නේ. ඒ පේන දේ 100ෙන් දකින්න. ඇයෙනකොට ඒ ඇයෙන දේ ඇයෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒකනේ ශ්‍රවණය කරනවා කියන්නේ. ඇයෙන දේ මොකද්ද කියලා දැනගත්තොත් නේද ඒක තේරෙන්නේ. තේරුණොත් නේද ඒක පුරුදු කරන්න පුළුවන්. පුරුදු කළොත් නේද එයා ප්‍රත්‍යක්ෂ කරන්නේ. එහෙනම් ඇහෙන්නේ මොනවද කියලා අපි දැනගන්නවා. සිහිය පීඨවනවා කියන එකත් දැනගන්නවා කියන එකත් දෙකම එකයි. වචන දෙකක් මෙතන තියෙන්නේ. දැනගන්නවා කියන එකත් සිහිය පීඨවනවා කියන එක තමයි සිහිය පීඨවනකොටත් දැනගන්න එක තමයි වෙන්නේ. මෙන්න මේ කාරණාව කිව්වා. සිහිය පීඨවම දැනගන්නවා. හැබැයි ඒකම තමයි දැනගත්තේ. මෙතන වචන දෙකක්. නමුත් කෙරෙන්නේ එකම කාර්යය. කන්න කියලා කිව්වත් වළඳන්න කියලා කිව්වා දෙකම එකයි. දෙකෙන්ම වෙන්නේ කෑම කන එක. හැබැයි වචන දෙකක්. සිහිය පීඨවනවා කියන්නේම ඒ පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ මොකද්ද කියන එක දැනගන්නවා කියන එක තමයි. හැබැයි පේන දේ, දැනෙන දේ, ඇඟෙන දේ දැනගන්න කියන එකත් සිහිය පීඨවන්න කියන එකම තමයි. හරි අපි කියමු ඔව් શબ્දයක් දැන් ඇහුණා. සිහිය පීඨෙව්වා. සිහිය පීඨෙව්වාම දැන් ඒ શબ્දය පෘථිවිය භ්‍රමණය වෙන නිසා, හැමදේම අනිත්‍ය වෙන නිසා. શબ્දය දැන් පීඨ පවතිනවද? එහෙනම් ඒක නිරෝධ වෙනවා. ඇයි? 100 පීටෙව්වම අපි උපාදානය කරන්නේ නැන්නේ. අල්ලගන්න නැත්නම් ඒක බොහොම ඉක්මනට යනවා. වැඩි වෙලාවක් පවතින්නේ අසීයෙන් ඉටියොත් ඒක අවිද්‍යාව තුළින් සංස්කාර හැදෙනවා. සංස්කාර හැදෙනවා. අසීයෙන් ඉන්න මොහොතේ බලන්නකෝ අපිට කොච්චර දේවල් උපාදානය වෙනවද කියලා අල්ලගන්නවද කියලා. ඇයි අපි මේ දේවල් ඔක්කොම අයිති කරගන්නේ? අසීයෙන් ඉන්න නිසා. අසීයෙන් හිටියත් කොහමද අල්ලගන්නේ? යථාර්ථය දකින්න නැතුව ඉන්න හැම මොහොතෙම අපි 80ෙන් තමයි ඉන්නේ. 100ෙන් තමයි මේ ඔඩොප්පු හදන්නේ. 100ෙන් තමයි වටවල් හදන්නේ, ඉනි හිටවන්නේ. 100ෙන් තමයි හැමදේටම අයිතිවාසිකම් කියන්නේ. හැබැයි ඒකේ යථාර්ථය දැනගෙන ඉතියේ නැති නිසා ඒ ඔක්කොම 80. 80ෙන් බලන්න පුළුවන්ද? 80ෙන් බලන්න බෑ. 100ෙන් තමයි බලන්නේ. හැබැයි මේවා පවතින්නේ නැහැ කියලා විශ්වාස කරන්නේ එතකොට ඒක 80. මම ආපු විදියක් මම කියන්නද? ඔබ වහන්සේ ආන ක්‍රමය මම දන්නේ මම ආපු ක්‍රමයක්. මට යම්කිසි දෙයක් මගේ ගුරුවරයා ඒ ආචාර්ය වහන්සේ මට දේශනා කරනකොට මම කවදාකවත් එයා කියන දේ ආන්නේ නැහැ. මම හිතුවක්කාරද? නැහැ. උඩම නම් පොඩි කාලේ ඉඳලම මගේ ඒ දුර්වලකම මගේ තියෙනවා. ඒ ගුරුවරයා කියන දේ මං ආන්නේ ගුරුවරයා කියන අපි නියතමානී විය යුතුයි. මම බලන නියතමානී වුණා. මගේ ළඟ නියතමානී ගුණේ තියෙනවා. අර්ථන මන් ටිකක් නියතමානී උන්නේ නැහැ. අරයට උපදෙස් දුන්නා මේ විදිහට වුණා. හරි එතන එක තියෙනවා. හරි. ඒ කියන දේ මගේ තුල තියනවාද කියලා මගෙන් මම බලනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා අපි මේ ලෝකයේ හැමදේම ඉවස ගන්නවා. ඔව් මේක ආනවා කියන්නේ තිවසීමක් නේ. නැකිట్లా යන්නේ නැතු ගුණේ තියෙනවා. ඒ කියන හැම කාරණාවක්ම ඒ කියන හැම ධර්මතාවයක්ම මගේ ජීවිතයේ තියෙනවාද කියලා ඒ මොහොතේ ඒ මොහොතේ ගවේෂණය කරනවා. කොහොමද ඒ බණහ නැටි? මේක තමයි කාලේන ධම්ම සවණක්. ඒකේ දෙවෙනි එක මේක. ඒ බණ ඒ කියන එක නෙමෙයි හාන්නේ. මේ බඹයක් විතර උස තියෙන කයේ Tamanට සාපේක්ෂව ඒ හැම එකක්ම කයෙන් ආන්නේ අත්තරීම නෑනේ ඊයේත් මම මේ පුතාට කතා කළානේ හොරෙන් කොහේ හත්තරලාද ඉතින් උන්නාන්සේ කියන එක නම් ඇත්ත ඉතින් ඕවා ඉතින් මගේ ළඟ නෑනේ ඕම් මගෙන් බණ අහනවා මම මගෙන් ආන්නේ උන්නාන්සේගෙන් බණ අහන්නේ නෑ ගුරුවරයා කොමරේක පරිචිතෙන් දැක්කද කොයිද? මගේ අඩුව දුර්වලකම. කෙලින්ම මට කතා කරලා ඉස්සරහට එන්න කිව්වා. බණ ඇහුවේ නෑ නේද? දැන් නෑ ස්වාමීනි. ඇත්ත කිව්වා. අනිත් කට්ටිය ඔක්කොම ඇස් ලොකු වුණා. මාර වැඩි ගුරුවරයාට අහුණා. දැන් දඬුවමක් ලැබි. ඇයි මගෙන් බණ ඇහුවේ නැත්තේ? ස්වාමිනී ස්වාමිනී කියන බණ ස්වාමින් වහන්සේ තමයි දන්නේ. ඒ නිසා මම මගෙන් බණ ඇහුවා. ඒ බණ අනිත් අයටත් කියලා දෙන්න. අවසර දේශකයන් වහන්සේ මම ඒ ධර්මාසනේ හිටියේ නෑ මම. මගේ පත් කඩේ දාලා මම ඉස්සරහ ඉඳලා මම ඒක දේශනා කළා. කොහොමද ඒක අහන්නේ? මගෙන් බණ අහන්නේ මම. අද අපි බණ අහන්නේ දේශකයන් වහන්සේගෙන්. ඔබ වහන්සේලා ඔක්කොම බණ අහන්නේ මගෙන්නේ. මම දන්නවා මගේ ශ්‍රාවකයෝ ගොඩක් දුර්වල බව. එදා මම ශ්‍රාවකෙක් වෙලා ඉන්නකොට මගේ ළඟ තිබිච්ච දක්ෂකම් මගේ ශ්‍රාවකයෝ ළඟ නැහැ කියලා කී දවසක් මම රාත්‍රී කාලේ කම්පා වෙලා තිනවද? ඇයි මේ වගේ දුර්වල ශ්‍රාවකයෝ මට හම්බුනේ මොන කාලේ කරපු අකුසලයක්ද මේ පරිසම් දුන්නේ? මට වඩා දක්ෂ මට වඩා ශ්‍රේෂ්ඨ පූජනීය ශ්‍රාවකයා මට නොලැබුණ හේතුව මොකද්ද? මේ විශ්වයේ ඒ තරම් උත්තරමයන්ට අඩුපාඩු උනේ ඇයි? ඒගොල්ලෝ හැමෝම මගෙන් බණ අහනවා, තමන්ගෙන් බණ අහන්නේ ඒ හැම බණක් තුළම ඒ දුර්වලකම Taman ළඟ තියනවාද? ඒ අඩුව Taman ළඟ තියනවාද? මේ විදිහට මම ඉන්නේ නැහනේ. මේ විදිහටනේ මං ඉන්නේ. ඒ හැම මොහොතෙම Tamanගෙන් එයා බණ අහනවා. අරකින් අහන්නේ නැහැ කාලේන ධම්ම සවණන් කිව්වේ තථාගතයන් වහන්සේ ඕකට. මොකද්ද මේ කාලය කියලා කිව්වේ? Taman තුලින් බණහනව නම් එයා කාලයට සුදුසු බණහනවා. අනුන්ගෙන් බණහන අකාලික බණ කාන්නේ කාලයට සුදුසු නැති එකක් කාන්නේ. ඇයි? අනුන්ගේ දෙයක් මේ ආන්නේ. බුදුහාඳුරම් දේශනා කරනවා අනුන්ගේ ගවය බලන් දෙපා කියලා. දැන් මං අනුන්ගේ ගවයෝනේ බලන්නේ. Taman තුලින් Tamanගේ බණ ඕනේ. මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි. ඇත්තනේ. ඉතින් මම වයසට ගිහලා ඉතින් අනිත්‍ය බව ඉතින් මම මම මම දන්නෝනේ. මන් තුලින් මං ඒක අහන්නේ. උන්වහන්සේ කියන නිසා අහන්නේ. මම තුලින් මම මේ බණ අහනවා. කාලේන ධම්ම සවණං. දැන් ඒ බන හැෙන්න හැෙන්න ඒ බන අතනින් ඇයෙන්න මෙතනින් ඇයෙනවා එයා තුලින් ඇයෙනවා එයාගේ චරිතයෙන් ඇයෙනවා එයාගේ දුර්වලකමෙන් ඇයෙනවා එයාගේ ಗುಣධර්ම වලින් ඇයෙනවා එයාගේ අවබෝධයෙන් ඇයෙනවා එයාගේ කමඨාණෙන් ඇයෙනවා එයාගේ සීලෙන් ඇයෙනවා එයාගේ විනයෙන් ඇයෙනවා බණ ඉවරනකොට එයා පිරිණිවන් පාණ්ඩ සුදුස්කම් ලැබලා එයා රාතේ එයා රාතේ කාලෙන ධම්ම සවණං අද ලෝකයේ මිනිසුන්ට තේරුන්නේ නැහැ කියලා කිව්වේ මෙන්න මේ කාරණාව නිසා අද හැමෝම දේශකයන් වහන්සේගේ බණාලා සාදු සාදු සාදු කියලා තුනක් කියනවා. මම ඒ අදාළ කට්ටියට කිව්වා ඒ කොමන්ට්ස් ඔක්කොම නවත්තන්න. ඒව બ્લોක් කරන්න. ස්වාමීන් මේක අර ප්‍රසිද්ධියේ යන එකක් මේක මේ මේක අර මේ ඒක අර සමාජශීලී මාධ්‍යයක් නේ. එම වහන්න. එදා උන්වහන්සේලාට ඒක තේරෙන්නේ නැතිව ඇති. ඒකට තේරුම මගෙන් බනහනවා මිනිසුන්ගෙන් බනහන්නේ තමන්ගෙන් බනහන්න එපාය. ලෝකේ හැමතැනම දුකයි. මම කියන නිසා අන්නේයි. තමන්ගේ කයෙන් එක තේරුම් ගන්න එපා. ඊයේත් වැටුණා අනේ දුකයි. යාළුවා අමනාපුණා අනේ දුකයි. හම්බ කරන හම්බ කරන කෙරවලක් නැහැ. මේක නිමාවක් නැහැ. අනේ දුකයි. දරුවෝ ඉන්නවා නඩත්තු කරලා බැරි ගයිලා. අනේ මේක දුකයි. ලොකු ගයක් ඇදුවා කාමර ගාන මම දන්නෙත් නෑ මේකට තීන්ත ගාලා නඩත්තු කළා අනේ මේක දුකයි තමන්ගෙන් අහන්න එපාය බණ ටික දේශකයන් වහන්සේ තමන්ට තමන් වෙන්න ඕනේ අනුන්ගේ බණට සාදු කියනවා නම් ඒ මිනිස්සු දුර්වලයි ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි කාලාම වැසියෝ නෙමෙයි කාලාම වැසියා අනුන්ගෙන් බණ අහන්නේ නෑ තමන්ගෙන් බණ අහනවා. ගුරුවරයා කියන නිසා අහන්නේ තමන්ගෙන් අහනවා. තමන්ට නිවෙනවද? තමන්ට ගැළපෙනවද? තමන්ට හරිද මේක? හරි හරි කියලා සිත කියනවා. හැබැයි නිවෙනවා, ගැළපෙනවා, පුරුදු කරන්න පුළුවන්. ඕම් පිළිගන්නවා. එහෙනම් කාගෙන් දැව්වේ? එයාගෙන් ඇව්වේ. කාලේන ධම්ම සවණං කියලා කියන්නේ අනුන් කියන බණ කට ආගෙන ඉන්න එකක් නෙමෙයි. ඒ බණ තමන් තුලින් ආන්න ඕනේ. තමන්ගෙන් ඇහෙන්න ඕනේ. සම්මා දිට්ඨිය ගැන දේශනා කරනවා. තමන්ගේ දිට්ඨියෙන් ඒක හෙන්න ඕනේ. සම්මා සෝතය ගැන ගුරුවරයා බණ කියනවා තමන්ගේ කනෙන් එක එන්න ඕනේ තමන්ගේ සෝතෙන් එක එන්න ඕනේ ගුරුවරයාගේ වචන වලින් නෙමෙයි සම්මා කම්මන්තේ සාරිපුත්තගේ චරිතෙන් ආන්නේ උපාලිතරුන් වහන්සේගේ චරිතෙන් ආන්නේ තමන්ගේ අසත්පුරුෂකමෙන් තමන් ඒ සම්මා කම්මන්තේ ශ්‍රවණය කරනවා තමන්ගේ සත්පුරුෂකමෙන් සීලයෙන් ගුණයෙන් ඒ ඒ කියන සම්මා කම්මන්තයේ ශ්‍රවණය කරනවා. ඒමයි වඩන්නේ. ගෝලයයිමයි වඩන්නේ. පොඩි කාලේ ඉඳලා මගේ දුර්වලකම මම දේශකයන් වහන්සේගේ බණ කවදාවත් ආන්නේ මගේ කයෙන් මම ඒ විනය ශ්‍රවණය කරන්නේ මගේ සිතින් මම ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මට සාපේක්ෂව බඹයක් විතර උස තියෙන කය තුලින් තමයි ඒ දේශකයන් වහන්සේ මම නිර්මාණය කරගන්නේ මේ ලෝකේ අමතන හේතුඵල ධාම හේතුඵල ධාම මගේ කයෙන් මම දකිනවා මිසක් උන්වහන්සේ කියන හේතුඵල ධාම මතක තියාගන්නෙත් නෑ ඒක මතක තියාගන්න උත්සාහ කරන්නෙත් නෑ ඒ හේතුඵල ධාම මගේ අසකන දිවනාසය සමසිතෙන් මම තේරුම් ගන්නවා මගෙන් තමයි මම බනහන්නේ අරුණාංශේ මගෙන් බනහන්න මට උදව් කරනවා මගේ දේශකයන් වහන්සේට උන්වහන්සේ උදව් කරනවා මගේ දේශකයන් වහන්සේට ඒ කරුණු කාරණා වලින් උදව් කරනවා මට බණ කියන්න. ඇතුලෙන් තමයි මට බණ ඇහෙන්නේ. මගේ දේශකයන් වහන්සේ මට මමමයි. හේතුව කෙනෙක් දේශනා කරන එක උන්වහන්සේ ආරෙන්න වෙන කෙනෙක් දන්නේ නැත්නම් හැමෝටම තම තමන්ගේ ප්‍රඥාවට නම් ගෝචර වෙන්නේ මොකද්ද මේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු වීති කියලා කියන්නේ ඒ කවුරු මොනවා දේශනා කළත් ඒ බණ Taman තුලින් Tamanගේ ප්‍රඥාවට අනුව තමයි ඇහෙන්නේ. එහෙනම් දේශකයන් වහන්සේ කොයිද ඉඳලා තින්නේ? බම්බයක් විතර උස තියෙන මේ කය තුල. කවුද දේශකයන් වහන්සේ Tamanට Tamanමයි කාලෙන ධම්ම සවණන් කිව්වේ මේකට. එහෙනම් තවත් කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට එයාගේ බණ නෙමෙයි යට එන්නේ. Tamanගේ බණ Taman තුලින් මේ කය තුලින් යට බණ හැයනවා. හරියටම හරිනේ. අර බලාපොරොත්තු තිබ්බාම දුක ඇදෙනවා අර උන්නාන්සේ අර කුටි හදනකොට ඒක මට ලැබෙයි කියලා ඉත බලන වෙන කෙනෙකුට දුන්නා තරහා ගියානේ Taman තුලින් Tamanට බන හැයෙනවා හැමදේම ඉවස ගන්න ඉවස ගන්න කිව්වට අරුණාන්සේක දත් කැඩෙන්න ගාන්න ඉතුණානේ මට කෝ ඉවසීම නැහනේ Taman තුලින් ඒක ඇයෙනවා Taman තුලින් ඇයෙන්නේ අරුණාස කියන එක වෙන එකක්. Taman තුල වෙන එකක් ඇයනවා. ඒක ශ්‍රවණය කරනවා. එයා කාලයට සුදුසු බණ ශ්‍රවණය කරනවා. මොන කාලයටද? පිරිනිවන් පාන කාලයට සුදුසු බණ ශ්‍රවණය කරනවා. අනුන්ගේ බණාලා සාදු සාදු මේක කවදාවත් ආලා නැහැ. ඒ මනුස්සයා තාම ආලා නැහැ. කවදාවත් නෙමෙයි හදාලත් නැහැ. ඇයි? ඒ මනුස්සයා අනුන්ගේ බණ අහන කෙනෙක්. අනුන්ගේ ಗುಣ කියන කෙනෙක්. බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ ගුණ Taman තුලින් වඩන්නේ නැහැ. ආර්යවරුන්ගේ ගුණවලට සාදු කියනවා. ඒ ගුණ හබමල් රේණුවක්වත් Taman පුරුදු කරන්නේ ඒ මනුස්සයා ඉතියක් නෑ අර මෝචරේ තියෙන මලමිනියකට සමානයි. පණ තියෙන මනුස්සයා එහෙම කරන්නේ අනුන්ගේ බණවලට සාදු කියන්නේ තමන්ගේ දුර්වලකම දැකලා පශ්චාත්තාප වෙනවා. මොකද්ද උපාසකතුමනි ඇස්වල කඳුළු පින්වත් ස්වාමීන් වහන්සේ ඒ බණ හැයෙනකොට මගේ අඩුපාඩු හැම එකක්ම මට තේරුණා. මගේ දුර්වලකම් මට දරා ගන්න බෑ. ඕම් බණ ආපු කෙනා. බණ ආලය. ඒක තේරුම් ගත්තා කියන්නේ දැන් ඒක වඩනවද නැද්ද? වඩනවා. වඩලම ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද? ඕම් විපස්සනා කරලා තියෙන්නේ. සුතමේ ඥානෙ පාළ වෙලා ඒ උත්තමයා නිවන් දකින්නවා. අනේ ස්වාමීනි පෙර නොයසු ධර්මයක් හද ඇහිලත් නැහැ මනුස්සයාට. කලින් ඇහිලත් නැහැ. ඇයි? බුදුහාඳුර මේ ලෝකේ හැමදේම දේශනා කරලා ඉවරයි. එතනින් යට එකක් කියන්න පුළුවන්ද බෑ. බුදුවරේ කාවත් ඒක නම් කියන්නේ පෙර නොයසු එකක් වෙන්නේ කොහොමද ඒක? එයා දන්නේ පෙර නොයසු එක මොකද්ද කියන එක එයා දන්නේ එදා බණ ඇහුවා සෝතාපන්න වුණේ එහෙනම් අද සෝතාපන්න වුණා. එහෙනම් මේක පෙර නොයසු ධර්මයක්. ස්වාමිනී එදා මේ සෑන්න බණ ඇහුවා අවුරුදු 20ක් තිස්සේ. හැබැයි මොකවත් තේරුන්නේ අද බණ ඇහුවා. ස්වාමිනී මගේ කෙලෙස් නිරෝධ වුණා. ඔව් ඔබ රාතෙක් මම පිළිගන්නවා. එහෙනම් රාත් වෙච්ච නැති බණ ඔකම කලින් ආපු බණ. දැන් රාත් වෙන්න නෙමෙයි කවුනේ. මේ බණ කලින් ඇවිල්ලා තිබුණේ නැහැ. කලින් රාත් නැහැ. එහෙනම් මේක පෙරනෝයි සුධර්මයන්. එදත් පුදුජනලු අදත් පුදුජනලු හැබැයි මේක පෙරනෝයි සුධර්මයක් මොකද අර මල්ලෙම පොල් පොල් ගෙඩියක් තමයි මේක අර මල්ලෙන් ගත්ත එකක්. මේක අලුත් එකක් නෙමෙයි. ඇයි? අරවටත් සෝතාපන්න උන්නේ මේකට උන්නේත් නැහැ. එතකොට මේක කොහොමද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ පෙර නොඇසු ධර්මයක් වෙන්නේ තමන් මාර්ගඵලයකටපත් වුනාම අවබෝධයටපත් වුනාම රාහත් වුනාම තමයි ඒක පෙර නොඇසු ධර්මයක්. එතකොට අපි සාදු කියනවා ශ්‍රේෂ්ඨයි. පින්වත් ස්වාමිනී ඒක පෙර නොඇසු ධර්මයක්. ස්වාමිනී එදාත් මට රාගය තිබුණා අදත් තියෙනවා දැන් රාගෙට දේශනාවක් තිබ්බනේ. ඔව් ස්වාමීනි ඒව මොකවත් දුන්න හැබැයි මේක පෙර නොයසු ධර්මයක්. පොළොව පෙළන බොරුවක් මේ කියන්නේ. ස්වාමීනි රාගය හතුරුදාන් වුණා ස්වාමීනි. එහෙම ඇඟීමක් එන්නේ නැහැ. එදා මගේ ඒ තිබිච්ච මානසිකත්වය දැන් මට නැහැ. හලුසිතක් මගේ. එහෙනම් පෙර නොයසු ධර්මයක් මේක. ආශ්‍රව දුරු වෙන්න ඕනේ. කෙලෙස් දුරු වෙන්න ඕනේ. අසත්පුරුෂකම් අඩුපාඩුකම් නිවැරදි වෙන්න ඕනේ. එයා මාර්ග ඵලයටපත් වෙන්න ඕනේ. එදාට යට කියන්න පුළුවන් මේක පෙර නොයසු ධර්මයක් කියලා නැත්තම් කියන්න බෑ. අපේ දුර්වලකම් අපිට තාම තේරිලා මදි. අපි කාලෙන ධම්ම සවණම් කියලා ඒ කියන කාරණාව තුළ තාම හරි නිවැරදි දැක්මට ආවේ නැහැ අපි. හේතුව හදත් අපි පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ බණ අහලා සාදු කියන්න. යටින් දානවා සාදු සාදු සාදු. සාදු විකුණනු ලැබේ. එහෙම දාන්න ඕනේ. ඒක තමයි නිවැරදි. ඒ සාදු මොකටද අපට? ඒ ප්‍රශංසා මොකටද අපට? දේශකයන් වහන්සේට දීර්ඝායස වේවා. මොකටද දේශකයන් වහන්සේට දීර්ඝායස? වැඩිපුර මේ කාම ලෝකේ දුක් විඳින්නද? කවුද ඉල්ලුවේ ඒගොල්ලන්ගේ ආයස? වැරදිලා. බන Taman තුලින් ආලා නැහැ. එහෙම ඇයිච්ච කෙනෙක් එහෙම කියන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් ඒ පණිවිඩය ඇහෙන්න ඕනේ එයා තුලින්. එයාගේ ආයතන තුලින්, එයාගේ අවබෝධය තුලින්. එහෙම වුණොත් තමයි එයා නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ. එයා විතරයි පිරිනිවන් පාන්නේ. ඒ පිරිනිවන් පාන කට්ටිය. ඇයි කවුරු මොනවා කිව්වත් එයාට ඇෙන්නේ එයාට එකක් ඇෙන්නවා. ඒක ඇෙන්නේ එයා තුලින්. එයාගේ අඩුපාඩු තුලින්. එයාගේ අවබෝධය තුලින්. එහෙනම් අර ධර්මයට භාග්‍යතුන්ස අවසානට කියනවානේ මේ ධර්මය එක් එක්කෙනාට ඒ අයගේ ප්‍රඥාවට සාපේක්ෂව ඇෙන්නේ. තේරෙන්නේ. මම මොනවා කිව්වත් ඒක හරියන්නේ එහාට වෙන එකක් තේරෙනවා. වෙන එකක් ඇහෙනවා. දැන් හරිනේ මේ කමටාන. එදා භාග්‍යතුන් වහන්සේ බුද්ධ ධම්ම සංගත ගාථා තුනක් දේශනා කළා. ඒ කියපු කාරණාවේ තියෙන එක අද මම පුරුදු කරනවානේ. ඒක උප්පත්තියෙන් ඇවිල්ලානේ. ඒකනේ මෙච්චර කාලයක් කරලා තියෙන්නේ. ඇයි කවුරු මොනවා කිව්වත් ඒක අහන්නේ මන් තුලින් මං ඒක ආගන්නවා. මගේ දේශකයන් වහන්සේ මට මමමයි. මගේ අවබෝධය තමයි මගේ දේශකයන් වහන්සේ. මගේ ගුණධර්ම මගේ සීලය තමයි මගේ දේශකයන් වහන්සේ. ඒ වගේම තමයි මගේ අනාවබෝධය තමයි මගේ දේශකයන් වාසයි දුර්වලතන් ඔක්කොම මට කියන මෙතන වැරදුනා අර කියන බනවල තියෙන එක මෙතන නෑ වෙන එකක් තියෙන්නේ ඒ අනාවබෝධ හැම එකක්ම මගේ දේශකයන් වහන්සේ මගේ අවිද්‍යාව මගේ දේශකයන් වහන්සේ ඇයි අර බනවල තියෙන විද්‍යාව මන් තුල නෑ මගේ අවිද්‍යාව තමයි මට කියන්නේ මෙතන මෙතන අවිද්‍යාව තිබුණා මගේ දේශකයන් වහන්සේ ಗುಣධර්ම කියනකොට මට තේරෙනවා මේ මේ තැන්වල මේ මේ අඩුපාඩු තියෙනවා. එහෙනම් මගේ දුර්වලකම් අඩුපාඩු මගේ දේශකයන් වහන්සේ මගේ අඩුපාඩු තුලින් තමයි මම මේ බණ මගේ දුර්වලකම් තුලින් තමයි මේ බණ මගේ දැනුම තමයි මගේ ගුරුවරයා මගේ අවබෝධය තමයි මගේ දේශකයන් වහන්සේ මේව බණ අහලා නැහනේ එන මෙච්චර කාලේ බණ අනුන්ගේ වල සාදු කිව්වා. ගුරුවරයාට වටිනාකමක් දුන්නා. ගුරුවරයා දැක්කම වැඳගෙන හිටගෙන ඉන්නවා. ගුරුවරයා සත පාගඩ ගණන් ගන්න ඇයි? එයා දන්නා මගේ බණ අහලා අනුන්ගේ අරක් බලන කෙනෙක්. තමන්ගෙන් බණ අහන්න ඕනේ. තමන් තුලින් බණ අහන්න ඕනේ. එයා තථාගතයන් වහන්සේ දා දහස් ගණන් ඒ දෙවිවරුන්ට දේශනා කරපු මංගල සූත්‍රයේ දැන් එයාට ඇහෙනවා භාග්‍යතුන් වහන්සේ බුද්ධානුභාවයෙන් ජීවමානව ඉඳලා එයාට දේශනා කරනවා පින්වත් ශ්‍රාවක කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං සාදු සාදු ස්වාමිනී මට ඒ බණ හැයෙනවා මොකද්ද කාලයට ගැළපෙන විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයට සුදුසු විදිහට ධර්මයේ ශ්‍රවණය කරන්න ස්වාමිනි මං ඒ සුදුසු කාලයට ධර්මයේ ශ්‍රවණය කරනවා මොකද්ද මේ හැම දෙයක්ම පේන දේවල් තුලින් මම මාව නිවා ගන්නවා හැයෙන හැම දෙය තුලින්ම මාව මන් නිවා ගන්නවා එයා නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කරනවා නිවැරදිව ශ්‍රවණය කරනවා. එයා තුලින් එයා ශ්‍රවණය කරනවා. එයාගේ අම ආයතනයකින්ම එයා බාස්මේ ශ්‍රවණය කරනවා. එයාගේ දුර්වලකම් අඩුපාඩු ಗುಣධර්ම නිවැරදි ඒවා සීලය හැම එකෙම එයා ධර්මයේ ශ්‍රවණය කරනවා. හොඳ නරක දෙකෙන්ම ධර්මයේ ශ්‍රවණය කරනවා. මේක තමයි මාර්ගයේ කමඨාන. වඩන්න පුරුදු කරන්න. ඉක්මනට rahat වෙන්න. දරුවන් තරණ මේකත් නිවුණා. ප්‍රශ්නයක් තියෙනවා.